අතහම් ගිනි සිලු දස අත පැතිරේ සදහම් ගඟ වියලී කතරේ දෙවියන් යදිනා වියරුව අතරේ සාදුකාරයේ හඬ නැසේ සාදුකාරයේ හඬ නැසේ ආ لي ذات المستوى سنهس إلا الكبر නොමිනිස් කම්මල තරඟ අභියස පෑගීමිය යති කුසගින්නේ පෑගීමිය යති කුසගින්නේ සතහන් ගිනිසිලු දස අත පැතිරේ සදහම් ගඟ වියලි කතරේ දෙවියන් යදිනා වියරුව අතරේ සාදුකාරයේ හඬ නැසේ සාදුකාරයේ හඬ නැසේ Ah රජ කුටියේ දොරගුළු රැසිලා තුන් මන්සල ලනු වැද හිඳිනා සමිඳුන් අපියස වැතිරී විමසමි පින්කම් වෙද මේ ස්වාමිනේ පින්කම් වෙද මේ ස්වාමිනේ